නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මෝතස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි මේ මොහොතේ අපි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ මාමංගල සූත්‍රයේ තුන්වෙනි ගාථාව. පතිරූපදේශ වාසෝච පුබ්බේච කතපුඤ්ඤතා අත්ත සම්මා පනිදිච ඒතං මංගල මුත්තමං සුදුසු ප්‍රදේශයක වාසය කිරීමද පෙර පිං තිබීමද සිත මනාකොට සකසා ගැනීමද මේවා මංගල කර්ම කියන එක තමයි මේ ගාථා රත්නය තුළින් පිළිඹු වෙන සරල අර්ථකථනය. අපි දන්නවා මේ ලෝකේ ලස්සන තැන් තියෙනවා දියහැලි තියෙන ගස්කොළන් තියෙන වන සත්තු පක්ෂීන් ඉන්න බොහොම අලංකාර ප්‍රදේශ. නමුත් මේ ප්‍රදේශවල රාත්පලයටපත් වෙච්ච අය අපට හොයාගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් සමහර කට්ටිය මේ වනයේට කැමති කට්ටිය කියනවා මේක ගොඩාක් ප්‍රදේශයේ ලස්සනයි. එහෙනම් ගොඩනැගිලි වලට කැමති කට්ටිය කියනවා හොඳ ලස්සනට ගොඩනැගිලි තියෙන එක වැලි කටයක්වත් නැතුව පාරවල් හොඳ ලස්සනට හදලා වීදිවල් ඔක්කොම සිමෙන්ති දාලා පුරවලා මේ හැම තැනම පිළිවෙලට තියෙනවා. එහෙනම් මේක ලස්සනයි කියලා සමහර අය කියනවා. සමහර අය නගරබද කලබලකාරීත්වයේ ලස්සනයි කියනවා. සමහර අය වැව් පිටි තියෙන, වෙල් තියෙන ගම්බද ප්‍රදේශයේ ලස්සනයි කියලා කියනවා. එහෙනම් තම තමන්ගේ සිතට ආවේනික වන සුදුසු ප්‍රදේශයේ සොයන්න ගියාම ලක්ෂයක් මිනිස්සු ස්ථාන ලක්ෂයක් තෝරනවා මේක තමයි සුදුසු ප්‍රදේශය කියලා. අපි එක දෙයක් කල්පනා කරලා බලන්න ඕනේ තථාගතයන් වහන්සේ මේ ගාථා රත්නය තුලින් දේශනා කරනකොට කිසිසේත්ම උන්වහන්සේ ස්ථානයක් දේශනා කරන්නේ දිශාවක් දේශනා කරන්නේ තවත් එකක් තමයි යම් කිසි සූත්‍ර ධර්මයක් යම්කිසි තථාගත පණිවිඩයක් අපට එනකොට ඒ ගාථාවට හදාළ කාරණාව ගැන අපි හොඳට දැනුවත් වෙන්න ඕනේ. එහෙනම් මේක කියන්නේ දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන්ට. එහෙනම් දෙවියෝ ඉන්න දිව්‍ය ලෝකේ නම් දිව්‍ය ලෝකේ කොච්චර ලස්සනද? දිව්‍ය ලෝක සැප සම්පත් කොච්චර සුන්දරද? එහෙනම් දිව්‍ය ලෝකේ අපිට කියන්න පුළුවන්ද අනවශ්‍ය තැනක් තියෙනවා, තැබෑරුමක් තියෙනවා, මස් කඩයක් තියෙනවා, ගණිකා මඩමක් තියනවායි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. හේතුව දෙවියෝ පංචශීලෙන් එයාට ගිය කට්ටියක් පංචේන්ද්‍රිය වලින් තොර දිව්‍යමය කයක් ලැබිලා තියෙන කුසල් කයක්. එහෙනම් දිව්‍ය ලෝකේ කිසිම තැනක් අපට දුස්සීලයි කියලා කියන්න බැරි නම් ඒගොල්ලෝ දැනටමත් ඉන්නේ සුදුසු ප්‍රදේශයකමයි. එහෙනම් දෙවියන්ට සුදුසු ප්‍රදේශයක වාසය කිරීම කියන කාරණාව තුලින් අපට පේනවා මේක ස්ථානයකට සම්බන්ධ නැති බව. එහෙනම් තථාගතයන් වහන්සේ මේ ලෝකේ ජීවමානව වාසය කරන කාලය තුල උන්වහන්සේ දන්නවා මේ පෘථිවි තරලයේ දිශාවල් වලට අනුව මිනිස්සු වෙනස්. ඒ දිශාවලට අනුව ඒ මිනිසුන්ගේ චර්යාවල් වෙනස්. ඒ මිනිසුන්ගේ කුසල වෙනස්. එහෙනම් කාලයේ දීපේ දේශයේ කුලේ මව කියන මේ පස්මා බැලුම් බලනකොට මේ දීපේ දේශය කියන එක විශේෂ කාරණාවක්. එහෙනම් දේශයෙන් දේශයට මිනිස්සු වෙනස් වෙනවා නම් මවට පියාට අනුව ඒ ඥාන වලින් ඒගොල්ලන්ගේ ගතිපැවතුම් වෙනස් වෙනවා නම් ඒගොල්ලන්ගේ කුලයට අනුව ඒගොල්ලන්ගේ ගතිපැවතුම් වෙනස් වෙනවා නම් ඒගොල්ල වාසය කරන සමාජයට අනුව ඒගොල්ලන්ගේ චරිතය ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙනවා නම් එහෙනම් මේ ලෝකේ හැමතැනම තියෙන වෙනස් වෙච්ච පරිසරයක් වෙනස් වෙච්ච මිනිස්සු කොට්ටාසයක් තෙත් කලාපේ ඉන්න මිනිසුන්ගේ ගතිගුණ වියලි කලාපයට සැකසෙන්නේ වියලි කලාප තෙත් කලාප දෙකටම අනුව මධ්‍යම කලාපේ ඉන්න කට්ටියගේ ගතිගුණ සම්පූර්ණයෙන්ම වෙනස්. එනං තථාගතයන් වහන්සේ වාසය කරපු ඒ ಭಾರತයේ කියන මේ ඉන්දියානු රට පුරාම ඇවිදලා බැලුවාම මේ සමකයට එහෙම නැත්නම් මේ ලෝකයේ කේන්ද්‍රස්ථානයේ කියන මේ ඉන්දියාවේ හිමාලය කියන ප්‍රදේශින් අයගේ ගතිගුණ ආත්පසින්ම වෙනස්. එහෙනම් ඒ අවට ගම්මානවල ඉන්න කට්ටිය ඔක්කොම ප්‍රඥාවෙන් අධිකයි ලෝකෝත්තර කට්ටිය. ඒගොල්ලෝ අනවශ්‍ය වැඩ කටයුතු කරන්නේ නැහැ. ඒ අවට ගම්මානවල වල ඇවිදලා බලනකොට කොච්චර අඩු කුලයක වුණත් මස් මාංශ වලින් තොරව ඉන්නවා. ඒගොල්ලෝ Hindu භක්තිකයෝ. එහෙනම් තමන්ගේ ඒ දිනචර්යාවල යෙදිලා ආගමික වතාවන් කරගෙන එළවලු ආහාර පාන කාලා ඒගොල්ලෝ විශේෂ ආගමික චාරිත්‍රවල යෙදෙනවා. අපි ආලා තියෙනවා මේ අයියප්පන් දේවාලය කියලා එකක් තියෙනවා ඉන්දියාවේ. එහෙනම් ඒ දේවාලයට යන මිනිස්සු දවස් 40ක් ඒගොල්ලෝ උපවාස කරනවා. එක වේලයි ගන්නෙ කකුලට සෙරප්පු දාන්නේ කළු පාට විතරයි අඳින්නේ නවගණ වල කරේ එල්ලාගෙන ඒගොල්ල තපස් ජීවිත ගත කරනවා ගස් යට කෝවිල් වල අම්බලම් වල නිදාගන්නේ gedara ජීවත් වෙන්නේ පෞල් ජීවිතේ ගත කරන්නේ ගේ ඇතුළට ඒගොල්ල ඇතුල් වෙන්නේ එහෙනම් මේ විදිහට ඒගොල්ල පූජනීය භවෙන් ආරක්ෂා වෙලා ජීවත් වෙලා ඒගොල්ලෝ ඒ කන්ද උඩ ඉන්න ඒ දේවාලයට ගින් ඒ පුද පූජා පවත්ලා ඒගොල්ලන්ගේ උපවාසය අත්හරිනවා එහෙනම් මේ වගේ චාරිත්‍ර වාරිත්‍ර කරන්න අපි ලබාපු මිනිසත් භවයේ එක අවුරුද්දකට දින 40ක් ධම්මචර්යාවේ යෙදිලා බණ භාවනා කරලා දින 40ක් නේවාසික භාවනා කටයුතු වල යෙදෙන මට්ටමේ ඒ මිනිසුන්ගේ මානසිකත්වය ඇදිලා එහෙනම් ඒ සමක ප්‍රදේශයෙන් ඈත්ලා ඈත්ලා යනකොට සමහර ප්‍රදේශවල ගින් බලනකොට අවුරුද්දටම තියෙන්නේ මාස 12යි. එහෙනම් දින 12ක් විතරයි ඒගොල්ලෝ තමන්ගේ දිනචරියාවට අනුව පන්සල් යන්නේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ආගමික සිද්ධාස්ථාන වලට යන්නේ. එහෙම ගියත් ඒ දවසෙත් ඒගොල්ලෝ নানা ප්‍රකාර දේවල් කතාබහ කරලා කාලෙ මිඩංගු කරලා නැති පාප කර්ම ගොඩගාගෙන ගෙදර යනවා. කිසිම මොහතක ඒගොල්ලෝ තමන්ගේ ජීවිතය නිමා කරගන්න ලබාපු මිනිසත් භවයේ යම්කිසි ගුණධර්මයක් වඩා ගන්න ඒක ආයෝජනය කරන්නේ එහෙනම් මේ සමකෙන් ඈත් වෙන්න ඈත් වෙන්න ಗುಣධර්ම පිරේනවා. ඒ මිනිසුන්ගේ චර්යාවල විශාල වෙනසක් ඇති වෙනවා. ඒගොල්ලන්ගේ ජීවන රටාව ආත්පසින්ම ලෞකික බවටපත් වෙනවා. එහෙනම් මේ පතිරූපදේශය කියන එක හොයන්න නම් මේ ලෝකේ ඉන්න සියලෝම දෙනා හිමාල අඩවිගත වෙන්න ඕනේ. එහෙනම් ඒ කට්ටිය තපස්වරු වශයෙන් භාවනා යෝගීගත වෙන්න ඕනේ. මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. එහෙනම් මේ පතිරූප දේශය කියන මේ සුදුසු ප්‍රදේශය මේ හිමාල අඩවියෙන් ඈත් වෙන්න ඈත් වෙන්න මේක පිරියනවා ಗುಣධර්ම නැහැ එහෙනම් පොඩ පොඩ ඈත් වෙනකොට සුරාව වැඩි වෙනවා කාමයේ සුමිච්ඡාචාරය වැඩි වෙනවා හොරකම වැඩි වෙනවා පානාතිපාතා වැඩි වෙනවා වංචාව වැඩි වෙනවා බලන්න කොච්චරනම් අපේ දුස්සීල මිනිස්සු දකින්නවද යුරෝපා රටවල කිසිම චාරයක් නැහැ අම්මා තාත්තා හඳුරන්නේ නැහැ ඒගොල්ලන්ගේ කිසිම විනයක් නැහැ කනතරම කන්නේ මස් බොනතරම් බොන්නේ මත්පැන් යෙදෙනතරමක් යෙදෙන්නේ ගණිකා වෘත්තියේ එහෙනම් මේ මිනිසුන්ගේ කිසිම චාරයක් නැති වෙන්න ප්‍රධාන හේතුව මොකද්ද සමකයෙන් ඈත් වෙන්න ඈත් වෙන්න ඒ මාපොළවේ කම්පණය වැඩි පීඩණය වැඩි පීඩන වැඩි ප්‍රදේශවල ඉපදෙන කට්ටියගේ චර්යාවල කිසිම ಗುಣධර්මයක් නැහැ. එහෙනම් ඒ අයටයි ධර්ම අවශ්‍ය වෙන්නේ. එහෙනම් මේ ප්‍රතිරූප දේශය කියලා කියනකොට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ පුරාම ඉන්න මිනිසුන්ට සාපේක්ෂව එහෙනම් අද වර්තමානයේ ගත්තාම මේ සුදුසු ප්‍රදේශයේ කියන එක මා පොළවෙන්වත් වතුර දියහැලි වලින්වත් ගස් කොළන් වලින්වත් සුන්දර දර්ශන වලින්වත් අපිට හොයන්න බෑ මේක ලෝකෝත්තර පණිවිඩයක් කාන්තාරයත් සුදුසු ප්‍රදේශයක් නගරයත් සුදුසු ප්‍රදේශයක් අපි වාසය කරන ගම්මානය සුදුසු ප්‍රදේශයක් අපි සිටින සෑම තැනම සුදුසු ප්‍රදේශයක් එහෙනම් මේක ලෝකෝත්තරව කල්පනා කරනකොට අපි මේ දැන් සිටගෙන ඉන්න තැනක් වෙන්න පුළුවන් වාඩි වෙලා ඉන්න තැනක් වෙන්න පුළුවන් මේක ඇයෙනකොට අපි ගමන් කරන තැන වෙන්න පුළුවන් ඒ සෑම තැන් ටික සුදුසු ප්‍රදේශයක් වශයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එහෙනම් සුදුසු ප්‍රදේශයේ තීරණය වෙන්නේ ලෝභ දේශ මෝහ වලින් ඈත් වෙලා ඉන්න පුළුවන් ප්‍රදේශයයි එහෙනම් අපි ජීවත් වෙලා ඉන්න ප්‍රදේශය තුල ඇසකන දිවනාසය සමසිත අපි පරිස්සම් කරගන්න පුළුවන් නම් ඒක තුලින් තමයි මේ ලෝකයේ උත්පත්ති අටගන්නේ, කර්ම අටගන්නේ, කුසල් අකුසල් ඇති වෙන්නේ, සැප දුක තීරණය වෙන්නේ. එහෙනම් මේ අසකන දිව නාසය සමසිත කියන ආයතන අය අපි ලෝකෝත්තර පරිසම් කරගන්න පුළුවන් නම් අන්න බලන්න ඒක සුදුසු ප්‍රදේශයක් බවට පත් වෙනවා. එහෙනම් අපි මේ ලෝකෙදී ආ බලනකොට රාගයක් ඇති වෙනවා නම්, ద్వේෂයක් ඇති වෙනවා නම්, මෝහයක් ඇති වෙනවා නම් අන්න එයා දන්නවා මගේ ඇස නුසුදුසු ප්‍රදේශයක වාසය කරනවා. මම ආරණ්‍ය භූමියක ඉන්නේ. මම පැවිදි වෙලා ඉන්නේ. මං තපස්වරයෙක් වශයෙන් තපස් රකින්නවා. ඒත් මගේ ඇස নানা ප්‍රකාර රාගවලට ගොදුරු වෙනවා. ලෝභ වලට ගොදුරු වෙනවා. ද්වේෂ වලට ගොදුරු වෙනවා. ඒත් මම ආරණ්‍ය සේනාසනය මං නුසුදුසු ප්‍රදේශයක් බවට පත් කරලා හේතුව මගේ ඇස නුසුදුසු ප්‍රදේශයක වාසය කරනවා. ඒ විතරක් නෙමෙයි යම්කිසි අවවාදයක් අනුශාසනාවක් ඇයෙනකොට Taman තුළින් මාන්නය ඇති වෙලා Taman එකට විරුද්ධ වෙනවා නම් ප්‍රතික්ෂේප කරනවා නම් කීකරු බව අවංකභාවය ඒ මු르දුකම නැති වෙනවා නම් අන්න බලන්න එයාගේ කන් දෙක සුදුසු ප්‍රදේශයක වාසය කරනවා එහෙනම් මේ පතිරූප දේශය කියන්නේ මනස නිසා නිර්මාණය වෙන ලෝකෝත්තර ස්වභාවයක් එහෙනම් යම්කිසි කෙනෙක් අවවාද අනුශාසනා දෙනකොට කනට කරාබු වශයෙන් පැලඳ ගන්නවා අතට වලලු වශයෙන් දා ගන්නවා ගැලට මාලා වශයෙන් දාගන්නවා මේ කියන්නේ මට හොඳ දෙයක් යාපතක් මේක නිന്ദා අපාස නෙමෙයි මට දෙන උත්තරීතර තෑග්ගක් එහෙනම් මට මේගොල්ලෝ මණික් පූජා කරනවා ඒ මණික් තමයි අවවාද අනුශාසනා එහෙනම් අපට දෙන සෑම අවවාදයක් මොකද්ද තථාගතයන් වහන්සේ දේශනා කරපු මාණිකයක් මේ දෙන්නේ එහෙනම් මට ගොඩාක් මණික් හම්බෙනවා මගේ මණික් එකතු වෙන්න එකතු වෙන්න මේ කයේ ගොඩාක් වටිනාකම ඇති වෙනවා එහෙනම් එහෙම ඉතලා වැඩ කරනකොට එයාගේ කන් දෙක දැන් සුදුසු ප්‍රදේශයක වාසය කරනවා. ඒ වගේ තමයි අපි කතා කරන කත කතා පරුසා වාචා පිසුනා වාචා සම්පප්පලාපා මුසාවාදා කියනකොට අපේ කටන සුදුසු ප්‍රදේශයක වාසය කරනවා යම්කිසි කෙනෙක් එලා දකිනවා නම් යම්කිසි කෙනෙක් නිඳා කරනවා නම් විවේචනය කරනවා නම් පරිගැනීමේ අදහසින් වචන ප්‍රකාශ කරනවා නම් අපේ කට නුසුදුසු ප්‍රදේශයක වාසය කරනවා එහෙනම් අපි මේ කට ගැන පරිස්සම් වෙන්න ඕනේ. අපේ වචනේ නිසා අපි අපායට යන්න පුළුවන්. අපේ වචනේ නිසා নানা ප්‍රකාර භවවල ඉපදිලා ගොළුෙක් වෙලා ඉන්න පුළුවන්. එහෙනම් මේ කරන සෑම ප්‍රකාශයකටම අපට වන්දියක් ගෙවන්න වෙයි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිකපදේ අරගෙන බැලුවාම තථාගතයන් වහන්සේ මුසාවාද සූත්‍රයේ දේශනා කරනවා අපට කට ලැබෙන්නේ ඒ කටේ භාෂාවක් ලැබෙන්නේ ඒ භාෂාව මනාකොට අසුරවන්න ලැබෙන්නේත් ඒ භාෂාව තුළ තියෙන ශබ්දය මිහිරි වෙන්නේත් ඒ ශබ්දය නිසා මිනිස්සු නිවෙන්නේත් මේ මුසාවාදා වේරමණී ආරක්ෂා කරපු කට්ටියට තමයි මේක ලැබෙන්නේ. ඒගොල්ලන්ගේ පිනටයි පාළ වෙන්නේ. එහෙනම් අපට භාෂාවක් නැති වුණොත් අපට කතා කරන්න ඒ ගොළුභාවය අපට ඉමි වුණොත් බලන්න මං ගොළුවෙක් වෙලා මට භාෂාවක් නැහැ. මට කතා කරන්න පුළුවන් කමක් නැහැ. මගේ අදහස කියන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකේ කාටවත් මට බණක් කියා ගන්න බෑ. එහෙනම් මේ භාෂාව සම්බන්ධයෙන් අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒ අකුසල තමයි අනාගතේ අපි ගොළුවා කරන්නේ. අපි මුසාවා කරනවා නම් අපි මිනිසුන්ට පරුසා වාචා, පිසුනා වාචා, සම්පප්පලාප කරනවා නම් අපේ මේ කට ගැන අපට ගොඩාක් අවධානයෙන් කටයුතු කරන්න වෙයි. අනාගතේ කට නැතුව තමයි අපට මේ ප්‍රත්‍ය කරන්න වෙන්නේ මේ ධර්මය. එහෙනම් බලන්න මේ කට බොහොම පරිස්සමෙන් කටයුතු කරනවා නම් සෑම වචනයක් එයිම 100න් ඉන්නවා නම් අන්න එයාගේ මුඛය සුදුසු ප්‍රදේශයක වාසය කරනවා. එහෙනම් අපි දැක්කා මේ ඇස කන දිව කියන මේ ආයතන තුනම නුසුදුසු ප්‍රදේශවල වාසය කරනවා. ඒ වගේම ප්‍රඥාවන්තය අඩුපාඩු හදාගෙන ඒක සුදුසු ප්‍රදේශයක් බවට පත් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ ගන්ධය ස්පර්ශ කරනකොට මේ ගන්ධය තුලින් අපට තේරෙනවා අනේ මේක ගඳයි මේක සුවඳයි මේ සුවඳට ඇලෙනකොට මේ ගඳට द्वेष වෙනකොට එයාගේ නාසය නුසුදුසු ප්‍රදේශයක වාසය කරනවා. එයා සුවඳට ඇලෙන්නේ නැහැ. ගඳට විවේචනය කරන්නේ එහෙනම් මේ බඹයක් විතර උස තියෙන කය කුණු ලොරියක් මේකේ තියෙන මල මූත්‍රා සෙම සොටු දහඩිය කබ මේ හැම දෙයක්ම මොනතරම් ගඳයිද අසූචි පිරිච්ච මේ අසූචි ගොඩට මං කොහමද තවත් කෙනෙක්ට ගඳයි කියන්නේ මම නේනම් මේ ලෝකයේ තියෙන ගඳ වලින් පළවෙනියා එහෙනම් මේක කල්පනා කරනකොට එයා මේ ඇලෙන ගතිය, ගැටෙන ගතිය නැති වෙලා එයා පරම සත්‍යයට සමවදිනවා. මේ නාසය සුදුසු ප්‍රදේශයක වාසය කරනවා. අපගේ චර්යාවල අඩුපාඩු කොච්චරක් තිබුණද කියලා බලන්න විනය පිටකේ පොඩ්ඩක් පෙරලලා බලන්න. අපේ චර්යාවල ප්‍රතිඵල තමයි මේ විනය පිටකේ එහෙනම් එදා 20 අවුරුද්දක් ස්වාමින් වහන්සේලා කිසිම චර්යාවකින් වෙනසක් කළේ නැහැ. ඒගොල්ලන්ගේ චර්යාවල් ප්‍රතිපතිරූප දේශයක වාසය කළා. ඒ නිසා තථාගතයන් වහන්සේ ඒ සුදුසු ප්‍රදේශයට වැටක් බැඳෙන බලන්න ඒ සුදුසු ප්‍රදේශයේ නිදාසේ ඉන්න ඇරියා අවුරුදු 20කට පස්සේ ඒ ස්වාමින් වහන්සේලා යම් යම් වැරදි කරන්න පටන් ගත්තා ඒ සුදුසු ප්‍රදේශයෙන් නුසුදුසු ප්‍රදේශයක් බවට පත් කළා. අන්න එතකොට මෙතනින් යන්න එපා, අතනින් යන්න එපා, මේ සීමාවෙන් එහාට යන්න එපා, අර සීමාවෙන් මෙහාට එන්න එපා කියලා තථාගතයන් වහන්සේ වැටබැඳා අද කෝටියක් සංවර සීලය මේ තරම් විනය දේශනා කළේ ඇයි? අපි මේ සුදුසු ප්‍රදේශයෙන් නුසුදුසු කරපු නිසා එනා ස්වාමින් වහන්සේලා නුසුදුසු ප්‍රදේශයක වාසය කරපු එකට මේ විනය පිටකේ තමයි එකම සාක්ෂිය. එහෙනම් අපේ චර්යාව අද අපේ සංඝයා වහන්සේලා අතර මොනතරම් ප්‍රශ්නද සහෝදර සංඝයා අපට අකමැති වෙනවා වැඩිහිටි සංඝයා අපට දොස් පවරනවා බාල සංඝයා අපෙන් ඈත් වෙලා යනවා මොකද්ද මේකට හේතුව මේ චර්යාව මිනිසුන්ට ඔරොත්තු දෙන්නේ එහෙනම් අපගේ චර්යාව නුසුදුසු ප්‍රදේශයක වාසය කරනවා. එහෙනම් විනය අනුකූල කරන්න ඕනේ. ಗುಣධර්ම වලින් අනුකූල කරන්න ඕනේ. එහෙනම් පංචශීලයට අනුව එයාව කටයුතු වල නිරත කරන්න ඕනේ. මේ විදියට අපේ චර්යාව පංචශීලයට අනුව අපි කටයුතු කරනවා නම් සද්ධර්මානුකූල නිවන් මාර්ගයේ ගමන් කරනවා නම් අන්න අපේ කය මේ ඇසිරීම සුදුසු ප්‍රදේශයක වාසය කරනවා එහෙනම් අපේ සිත নানা ප්‍රකාර ලෝභ දේශ මොහ රාග වලට බැඳිලා එයා নানা ප්‍රකාර දේවල් කල්පනා කරනවා සිතනවා සිතමින් එයා ඈතට ඈතට දුවනවා කල්පනා කරලා බලන්න අපගේ ජීවිතය මොනතරම් දුකටපත් කළාද මේ සිත චේතනාවට අනුව කර්ම ගොඩනගෙනවා මෙයා নানা ප්‍රකාර කර්ම අදලා අපගේ ජීවිතය විනාශම කරලා දැම්මා එහෙනම් අපගේ ජීවිතය පරිස්සම් කරන්නට කර්ම වලින් තොරවෙන්න චිත්තානුපස්සනාවෙන් පරිපූර්ණ කරන්ට මේ සිත 100ෙන් පවත්වන්න ඕනේ. සිත 100ෙන් පවතිනවා නම් ප්‍රතිරූප දේශයක වාසය කරනවා. සිත 80ෙන් ලෝභ දේශ මොහත් එක කටයුතු කරනවා නම් නුසුදුසු ප්‍රදේශයක වාසය කරනවා. එහෙනම් අපේ සිත සුදුසු ප්‍රදේශයක වාසය කරවන්න ඕනේ. අපේ ඇසනු සුදුසු ප්‍රදේශයක වාසය කරවන්න ඕනේ. අපේ කන සුදුසු ප්‍රදේශයක වාසය කරන්න ඕනේ. අපේ ගන්ධය සුදුසු ප්‍රදේශයක වාසය කරවන්න ඕනේ. අපේ වචනය භාෂාව අපි කතා කරන ප්‍රකාශයන් හැම එකක්ම සුදුසු ප්‍රදේශයක වාසය වෙන්න ඕනේ. අපේ චර්යාවල් සුදුසු ප්‍රදේශයක වාසය කරවන්න ඕනේ. එහෙනම් කල්පනා කරලා බලන්න අසකන දිවනාසය සමසිත ජේතවනාරාමයේ අනුගත වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ අභිමුඛයේ තිබ්බා වූ පූජනීය වස්තුවක් වශයෙන් මේ ආයතන අයත් එක්ක මේ කය පරිස්සම් කළොත් විතරයි අපිට කියන්න පුළුවන් මම පතිරූප දේශයක වාසය කරනවායි කියලා ප්‍රත්‍ය හොයාගෙන යනවනම් සැප හොයාගෙන යනවනම් පංචකාමයන් පිනවනානම් එයා මේ ලෝකයේ කොච්චර හොඳ තැනක හිටියත් එයා හින්නේ නුසුදුසු ප්‍රදේශයක තපෝවනයේ නුසුදුසු ප්‍රදේශයක් බවට පත් වුණා. හිමාලෙත් අද සමහර අයට නුසුදුසු ප්‍රදේශ බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි එයා විසින් ඒක නුසුදුසු ප්‍රදේශ බවට පත් කරගත්තා. එනා සුදුස්සා සුදුසු අවස්ථාවලදී අනවශ්‍ය නුසුදුසු දෙයක් වුණත් එයා සුදුසු බවට පත් කරගන්නවා. එහෙනම් මේ ඇකියාවෙන් යුක්තව කටයුතු කරන අවබෝධය ප්‍රඥාව තියෙනවා මේ ලෝකේ අපි කාන්තාරේ ඉතියත් නගරේ ඉතියත් ආරණ්‍යගත වෙලා ඉතියත් රුක්ක ගත වෙලා ඉතියත් ශුන්‍යාගාර ගත වෙලා ඉතියත් ගම් ප්‍රදේශයක වැව් පිටිය මත ඉතියත් අපට කියන්න පුළුවන් මම සුදුසු ප්‍රදේශයක වාසය කරනවා කියලා. එහෙනම් පතිරූපදේශ වාසෝච්ච පුබ්බේච කත පුඤ්ඤතා මොකද්ද මේ පෙර පින්ති වෙන්න ඕනේ කියලා කියන්නේ එහෙනම් මගේ ඇස් වලින් මම රාග ద్వේෂ මොහ හඳුනා ගන්නවා කියලා කියන්නේ ඒවා මගේ පෙරපින් මිනිස්සු රාගයක් ඇඳුනාම ඒ රාගයට අදාළ කාරණාවත් එක්ක සම්බන්ධ වෙලා ජීවිතේ විනාශයටපත් කරගන්නවා ලබාපු මිනිසත් භවයේ මුරකරුවෙක් සිරකරුවෙක් වෙලා එයා තමන්ගේ ජීවිත කාලෙම මේ ලෞකික සේවනයට එයාපත් වෙනවා බලන්න සමහර දේවල් එක සරණ යන්නේ අපට මේ අසකන දිව නාසයේ සමසිතේ අඩුව නිසා නේද එහෙනම් මේ ඇස් වලින් දකින්න දේවල් වලින් ලෝභ දේශ මොහ අට ගන්න බව දැනගත්ත ගමන්ම ඒ දැනගැනීමේ නුවණ තියෙනවා නම් ඒක තමයි පෙර පින් කියලා කියන්නේ. ඇයෙන හැම වචනයක් තුලම ලෝකෝත්තරව දෙයක් ගන්න පුළුවන් නම් ඈම වචනයක් තුලින්ම එයා කමඨාණා කරගන්නවා නම් තමන්ගේ හඩුව හදා ගන්නවා නම් ඒවා තමයි පෙරපින් අමුතුවෙන් මේකේ පෙරපින් කියලා එකක් නැහැ මිනිස්සු දේශනා කරනවා අද ලොකු ගයක් හම්බෙලා තියෙනවා පංචකල්යාණි මට විවාහ කරගන්න පුළුවන් වුණා දරුව දෙන්නෙකුත් හම්බුණා බලන්න අපට ලස්සන ඉඩමකුත් හම්බුණා ගොඩාක් වී හම්බෙනවා පළතුරු හම්බෙනවා සැප සම්පත් හම්බෙනවා මේවා පෙර පිං නෙමෙයි මේවා පෙර පව් ඇයි සැප සම්පත් වැඩි වෙනකොට පංචකාමයේ පිනවන ප්‍රමාණය වැඩි වෙනවා එයා පංචකාමෙන් මත් වෙනකොට නිවනට ප්‍රමාද වෙනවා සැප සම්පත් වැඩි වෙනකොට ඒ බඩු මුට්ටු වල මුරකාරයෙක් වෙනවා එයා ජීවිත කාලෙම මේ මුරකාරය වෙලා මේවා නඩත්තු කරගෙන පරිස්සම් කරගෙන භවය මේ බඩමුට්ටු වලටම ගෙවලා ඉවර කරලා දානවා. එහෙනම් බඩමුට්ටු ලැබිලා සැප සම්පත් ලැබිලා වැඩිපුර පෝසත් වෙලා ඉන්නවා නම් ඒවා පෙරපව්. එහෙනම් පෙරපින් කියලා කියන්නේ මොනවද? ලෝකෝත්තර කතාවක් මේක. අපේ නාසයට දැනෙන ගන්ධය තුලින් අපි හැලෙන බව දැනෙන බව ඇට ගැටෙන බව දැනගත්තාම අන්න අයට යමක් ප්‍රත්‍යක්ෂ වුණා නම් එයාට යමක් තේරුම් ගන්න අවබෝධය පාලුණා නම් ඒවා තමයි පෙරපින් කියලා කියන්නේ. සුවඳට ඇලිලා සුවඳ පස්සේ ගියාම ඒවා පෙරපව්. එහෙනම් අපිට දිවට යම්කිසි රසයක් ලැබෙනවා නම් ඒ රසය අවුවෙනකොට ඒ රසයට අපි අවුවෙන්නේ නැතුව ඉන්නවා නම් අන්න ඒවා පෙරපින් අපි යමක් ලැබෙනකොට අනේ මේක රසයි තව කණ්ඩෝනේ තව ඉල්ලා ගන්නෝනේ කියලා අඬ ගාලා නම කියලා ඉල්ලලා කනවනම් අන්න බලන්න එයා මේ රසකාමයට අවුනා මේ රසයේ තුල ලෝභයට එයා අසු වුණා ලෝභ මායයා එයා වෙලා ගත්තා අන්න ඒව පෙරපව් අපේ චර්යාව තුළ යම්කිසි කෙනෙක්ගේ අවවාදයක් අනුශාසනාවක් අදාගෙන එයා ඒ චර්යාව පිළිවෙලගත කරනවා නම් එයාගේ චර්යාව තථාගතයන් වහන්සේගේ නිවන් මාර්ගයට සුදුසු කරනවා නම් ඒව පෙරපින් අපි සමහර විට කවුරුහරි කිව්වම මොකටද මං ඒක ආන්නේ? ඒ හාමුදුරන්ට වැඩක් නැන්නේ මගේ වැඩ මට ඕන විදියට මං වැඩ කරන්නේ කියලා අහංකාරයෙන් උඩඟුවෙන් කරාම ඒවා තමයි පෙරපව්. එහෙනම් අපේ පව් ටික අපේ කයේ අරගෙන ඇවිල්ලා අපේ පව් ටික අපේ ඇස් වලින් අරගෙන ඇවිල්ලා අපේ පව් ටික අපේ කන් වලින් අරගෙන ඇවිල්ලා අපේ පව් ටික අපේ කටේ විකාගෙන ඇවිල්ලා එහෙනම් මිනිස්සු අපට පව් දෙන්න ඕනේ අපි මේ මිනිස්සුත් භවයට එනකොට අවශ්‍ය තරම් ඕන තරම් පව් අපි ගෙනල්ලා එහෙනම් පෙර පින් ටිකකුත් ගෙනල්ලා ඒ පෙර පින් ටික මතු කරගන්න. ඒ පෙරටින් පෙර පින් ටික මතු කරලා ඒකෙන් වැඩක් ගන්න. එහෙනම් අපේ පව් තමයි මේ ලෝභ දේශ පේන්නේ. ඒ පේන දේ තුලින් මේ හැම දෙයක්ම නිවනට අදාළ නැහැ. දුකට අදාළයි ඉපදීමට අදාළ කර්ම කියලා දැනගත්ත ගමන්ම අන්න පෞටික පින් බවටපත් වෙනවා අපට ලැබෙන සෑම අවවාදයක් අනුශාසනාවක්ම මණිකක් ගන්නවා වාගේ අත් දෙකෙන්ම අරගෙන දෝත් මුදෙන තිල වැඳලා පිළිගන්න ඒවට අනුව චරිතයේ අඩුපාඩු හදාගන්න වඩා වඩා ගුණයාපත් වෙන්න මේ කන් දෙක තරම් මේ ලෝකයේ පින්පාල වෙච්ච එකක් නැහැ එහෙනම් මේ ඇස් දෙක පිනක් බවට පත් වේවා මේ කන් දෙක පිනක් බවට පත් වේවා දැනෙන සෑම රසයකටම අවුෙන්නේ නැතුව රසකාමයෙන් නිදාස් වෙන්න මාගේ දිව මට පිනක් බවට පත් වේවා ඒ විතරක් නෙමෙයි මම කතා කරන සෑම වචනයක් නිසාම සංඝයාගේ සිත රිදෙන්න පුළුවන් ගීයන්ගේ සිත රිදෙන්න පුළුවන් මේ ලෝක සත්වයාට වේදනා පීඩා ඇති වෙන්න පුළුවන් එහෙනම් මගේ වචනය මාගේ භාෂාව යම්කිසි ජීවියෙකුගේ සිතට කයට දුකක් වෙනවා නම් කල්පනා කරලා බලන්න මේ කට මේ භාෂාව නේද අපේ පෙර පව් බවටපත් වෙලා තියෙන්නේ එහෙනම් අපි සුභාසිතා චයාවාචා ප්‍රියමනාප වචන කතා කරලා අර්ථයෙන් ධර්මයෙන් කතා කරලා බොහොම පරිස්සමෙන් ගැල විද්‍යාවෙන් ප්‍රකාශයටපත් කරනවා නම් වචන අන්න බලන්න එයාගේ කටේ තමයි යා පින් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ බලලා පැටි අරන් යනවා වාගේ කටින් බල්ලා තමන්ගේ පැටව උසලාගෙන යනවා වාගේ කටින් අපි පෙර පින් ටික කටෙන් අරගෙන ඇවිල්ලා ඉපදෙනකොට කට හැරියොත් පින් ටික එළියට පයින්නවා ඇස් හැරියොත් පින් ටික එළියට පයින්නවා මොනවාද කියන්නේ කියලා කන හැරවුවොත් පින් ටික පයින්නවා එහෙනම් ඕනතරම් පින් තියනවා මේ ආයතනවල පුළුවන් තරම් පව් ටිකෙන් වැඩ ගන්නවා පින් වලින් වැඩ ගන්න අපගේ ජීවිතවල මේ තප්පරේ ඉඳලාම අපි තීරණය කරන්න ඕනේ සාදු සාදු සාදු මම කවදාවත් මගේ ජීවිතේ පව් වලින් වැඩ ගන්න නැහැ අද ඉඳලා මම මගේ පින් වලින් වැඩ ගන්නවා මේ තරම් මේ ආයතන වල පින් තිබිලා තියෙනවා කුසල් තිබිලා තියෙනවා මම දැනගෙන හිටියේ නෑ කට හැරියොත් කත කතා කියන්නේ බැලුවොත් පේන්නේ හඩුවක්මයි ඇවුනොත් අඩු ඇන්නේ අඩුවක්මයි එහෙනම් මම මේ පැව් වලින් වැඩගත්ත ජීවියේ අද හිඳලා මම පින් වලින් වැඩ ගන්නවා මිනිස්සු බයිනවා මං hina වෙනවා මං ගැන මට තේරෙනවා මේවා ඇහෙන්න මට කර්ම තිබිලා එහෙනම් මාව මං තේරුම් අරගෙන මං සන්තෝෂයටපත් වෙනවා මිනිස්සු මොන විදියට ඇසුරුණත් මම සන්තෝෂ වෙනවා. හේතුව මේ වගේ දේවල් දකින්නත් මට පව් තිබිලා තියෙනවා. ඒ කිසිම කර්මයකට සම්බන්ධ වෙන්නේ එහෙනම් මේ විදියට කල්පනා කරලා බලනකොට ඇස කන දිව නාසය කියන මේ ආයතන හතර තුලම අපට පෙරපින් තිබුණා. මේ කය මොනවද කියලා බැලුවොත් මේක පින් කඳක් කියලා කියනවා සමහර කට්ටියට අපි කියනවා නේද මේ මිනිස්යා නම් සම්පූර්ණ පිං කඳක් කියලා. ඇයි? එයාට ඒ තරම් යහපත් දේවල් ලෝකෝත්තර දේවල් ලැබිලා එහෙනම් ඒම කයක් නේද අපටත් ලැබිලා තියෙන්නේ. එහෙනම් මේ කයට ඇයි පිං කඳ කියන්නේ නැත්තේ? පිං වලින් වැඩ කරන්නේ නැහැ. පිං වලින් වැඩ ගන්නෑ. එහෙනම් අපේ පව් වලින් වැඩ ගන්න නිසා තමයි අපට දුෂ්ටයා කියලා කියන්නේ අසත්පුරුෂයා කියලා කියන්නේ. එහෙනම් අපට සමහර මිනිස්සු කියන යකෙක් වාගේ මිනිසෙක් කියලා එහෙනම් මේ පින්කඳට ඇයි මේම නිර්වචන ලැබිලා තියෙන්නේ? පින් වලින් වැඩ ගන්න මේ අත් වලින් යාපත් දේවල් කරන්න මේ කකුල් වලින් යාපත් තැන් වලට යන්න මේ චර්යාව තුලින් යාපත් දේවල් කරන්න යාපත් විදිහට ඇසිරෙන්න තථාගතයන් වහන්සේ දේශනා කරන විනයට අනුව මේ කය ඇසුරුව කරන්න. එහෙනම් ඒ විදිහට මේ කය නිර්මාණය කරනකොට මිනිස්සු කියනවා අනේ ස්වාමින් වහන්සේ හාමුදුරුවමක් නෙමෙයි ඒ පින්වතෙක් අපේ පින්වත් දෙවියෙක්. ඇයි මේ පින් කඳක් මේක පුණ්‍යක් එතක් නෙමෙයි මේක පින් කෙතක් වපුරපල්ලා පුළුවන් තරම් මේකට වපුරන තරමට අපි ගොඩ යනවා කියලා ඒගොල්ලෝ ඇවිල්ලා මොනවද වපුරන්නේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව අපට වපුරනවා ඒ අවස්ථාව වපුරනකොට අපිත් ඒ වපුරන අවස්ථාවේදී ඒගොල්ලන්ට ගොඩාක් යාපත් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් ඒගොල්ල ධර්මචර්යාවේ ඇසිරෙනවා. ඒගොල්ලෝ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා ගන්නවා. අපි ධර්මයේ දේශනා කරන්න අවස්ථාව ලබා ගන්නවා. එක්කෙනාට එක්කෙනා ගනුදෙනු කරගන්නවා. උන්වහන්සේ ධර්මයේ දේශනා කරන අවස්ථාව ඇති කරනකොට අරගොල්ලෝ ශ්‍රවණය කරන අවස්ථාව ඇති කරගන්නවා. බලන්න කණ්ඩායම් දෙකම ධර්ම ශ්‍රවණයේ යෙදලා ධර්ම සාකච්ඡාවේ යෙදලා ඒ හැමෝම පෙරපින් පාල කරගෙන එනං අපගේ මුළු ශරීරයේ පුරාම තියෙන්නේ පින් විතරයි. පවු අපේ අවාසනාවට අපේ පින් ටික අපි පවු කරගෙන අපගේ ජීවිතය අපි විසින්ම විනාශ කරගෙන එනම් පතිරූපදේශ වාසෝච උබ්බේච කත පුඤ්ඤතා කියන මේ තථාගත පණිවිඩය සෑම මිනිසෙකුටම හැදෙන්න දීපු නිර්වාණ පණිවිඩයක් අද මේ ලෝකේ ජීවත් වෙන වර්තමාන ජනගහනය කෝටි 800යි මේ 800ටම පුළුවන්කම තියෙනවා මේ ගාථා රත්නය තුලින් අඩුපාඩු හදාගන්න අරියත් බෝධියට සමවදින්න එහෙනම් සුදුසු ප්‍රදේශයක කියලා කියන්නේම මේ ලෝකේ තියෙන සෑම සංවර සීලයක්ම අදිශික්ෂා පදයක්ම යා සීල සමාදි වෙන්න ඕනේ නැත්නම් මේක නුසුදුසු ප්‍රදේශයක් බවට පත් වෙනවා. එහෙනම් අසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින්ම කිසිම පාපයක් නොකර අකුසලයක් නොකර නිවනට අදාළ කටයුතු වල නිරත වෙනවා නම් ඒකාන්ත වශයෙන් මෙයා රාත් වෙනවා එයාට මේ ලෝකේ කිසිම තැනක ඇවිදින්න බෑ කිසිම චර්යාවක යට නිරත වෙන්න බෑ. හේතුව එයා සුදුසු ප්‍රදේශයක වාසය කරන බැවින් එනම් පෙරපින් තියනවා කියලා කියන්නේ මේ අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයෙම නිවනට අදාළ කාර්යවල නිරත වෙන්න ඕනේ සෑම අවස්ථාවකම නිවනට අදාළ දේවල් සීකරන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ අපි විසින් ශ්‍රවණය කළා වූ ධර්මයන් නැවත නැවත ශ්‍රවණය කරන්න ඕනේ අපට රේඩියෝ එකක් නැහැ අපට උපකරණයක් නැහැ කියලා දුක් වෙන්න එපා ආගත්ත දේවල් සිතේ ගබඩා වෙලා තියෙනවා ඒක නැවත නැවත මෙනෙහි කරලා නැවත නැවත ලෝකෝත්තර ශ්‍රවණය කරන්න සමහර ධර්ම කාරණා අපි තුල අපි සමග සාකච්ඡා කරවන්න මේ විදියට අසකන දිවනාසය සමසිත තුලින් මේක පිංගබඩාවක් බවට පත් කරන්න මේක සලායතන නෙමෙයි මේක කුසල් ආයතන මේක පිං ආයතන එනම් මන්තරම් පිං තියෙන මිනිසෙක් නෑ මගේ ආයතන හයෙම නිෂ්පාදනය කරන්නේ මේ දවස්වල කුසල් විතරයි පින් විතරයි සමහර කට්ටිය කියනවා අපේ බාට කම්පැනියේ මේ දවස්වල සපත්තු විතරයි හදන්නේ ඒතෝ ලබන මාසේ ඉස්කෝලේ පටන් ගන්නවා අලුතෙන් ඉස්කෝලේ යන කට්ටිය ඉන්නවා ඒ කට්ටියට මේ සපත්තු අවශ්‍ය වෙයි කියලා වැඩිපුර සපත්තු හදනවා එහෙනම් අපේ ආයතන වලින් මොනවද හදලා තියෙන්නේ? දුක හදලා තියෙන්නේ. ඉපදීම හදලා තියෙන්නේ. සංසාරේ වේදනා, කම්කටොළු, පීඩන හදලා තියෙන්නේ. එහෙනම් ඉපදුනාම අපට මොනවද ලැබෙන්නේ? අපි හදාගත්ත නිස්පාදන ටික ලැබෙනවා. දැන් අඬාගෙන වැළපිගෙන දත්මිටි කාගෙන කඳුළුයි බතුයි මිනිස්සු කනවා. එහෙනම් අපේ ආයතන වලින් නිස්පාදනය කරන දේවල් නේද කන්න බොන්න වෙන්නේ. gedara uyena කෑම වලින් තොරව අපට මොකවත් හම්බෙන්නේ නැහැ. කුස්සියේ හදන්නේ අද බතුයි පරිප්පුයි මැල්ලුමකුයි නම් අපට කවදාවත් වෙන ව්‍යංජනයක් ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් වෙන ව්‍යංජනයක් ගන්න නම් පරිප්පු වෙනට වෙන ව්‍යංජනයක් හදන්න ඕනේ. එහෙනම් අපේ ආයතන වලින් අපට මෙච්චර දුක් ලැබෙනවා නම් මේ තරම් නින්දිත දේවල් අපට ඇහෙනවා නම් අශෝබන දේවල් පේනවා නම් අශෝබන දේවල් අපට ඇඟෙනවා නම් ඒ මොකද්ද මේ වෙලා තියෙන්නේ මේ ආයතන වල නිෂ්පාදන වල දෝෂ මේ ආයතන වැඩ කරන කට්ටිය යහපත් දේ හදන්නේ අයාපද්දේ හදනවා. එහෙනම් බලන්න ධර්ම ග්‍රන්ථයන් නිස්පාදනය කරන ආයතනයක නිර්වාණ පණිවිඩය ධර්ම ග්‍රන්ථ සබ්බ දානං ධම්ම දානං දිනාති. ඒගොල්ලෝ මේ ලෝකෙට පණිවිඩය මුද්‍රණය කරනවා. ඒක රැකියාවක් වශයෙන් කරනවා. ඒ පොත්පත් පරිශීලනය කරලා මාර්ගය ප්‍රත්‍යක්ෂ කරගෙන කමඨාන් අවබෝධ කරගෙන කමඨාන් වඩලා ඒගොල්ලෝ මාර්ගඵල වලටපත් වෙනවා. එහෙනම් මාර්ගඵලලාභී නිර්මාණය කරන ධර්ම ග්‍රන්ථ නිස්පාදනය කරන ආයතන තියෙනවා. ඒ වගේම මේ ලෝකයේ මිනිස්සු විනාශ කරන ඉස්කාගාර නැද්ද? උදේ ඉඳලා මේගොල්ලෝ රැය වෙනකම් මත්පැන් නිෂ්පාදනය කරනවා. එහෙනම් මිනිස්සු විනාශ කරන්න බඩු හදන ආයතනක් තියෙනවා. මිනිස්සු ලෝකෝත්තර කරලා නිවන් දක්වන ආයතනක් තියෙනවා. එහෙනම් අපේ ආයතන හයෙන් අපි නිෂ්පාදනය කරන්නේ මේ ලෝක සත්වයා මේ බඹයක් විතර උස තියෙන මා කය තුල තියෙන මේ විඥාණය විනාශ කරන්නද නිෂ්පාදනය කරන්නේ පරිස්සම් කරන්නද නිෂ්පාදනය කරන්නේ එක මොහොතක් වාඩි වෙලා කල්පනා කරලා බලන්න ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අයතුලින් කරන තරමක් නිස්පාදන කරලා තියෙන්නේ විනාශ කරන්න නේද අපට අකටයුත්තක්ම නේද කරලා තියෙන්නේ සසර ඉපදෙන්න හේතුම නේද හදලා තියෙන්නේ එහෙනම් හදින්දලා කුසල් නිස්පාදනය කරන්න අර අනවශ්‍ය දේවල් නිස්පාදනය කරන අමුද්‍රව්‍ය ඔක්කොම අයින් කරන්න ඒ සේවිතියොත් අයින් කරන්න අලුත් සේවකයන්ට පත්වීම් දෙන්න අලුත් අමුද්‍රව්‍ය ගන්න මොකද්ද සද්ධර්මය ගන්න දේශනා ගන්න සාකච්ඡා ගන්න භාවනා ගන්න විනය ගන්න ಗುಣධර්ම ගන්න මේ අමුද්‍රව්‍ය වලින් අලුත් දේවල් නිෂ්පාදනය කරන්න ඒ නිෂ්පාදන ලෝකෝත්තර දේවල් වෙන්න ඕනේ අපේගේ චරිතය වඩා වඩා ලස්සන වෙන්න ඕනේ අපේගේ වචන ලස්සන වෙන්න ඕනේ අපේගේ සිතවිලි ලෝකෝත්තර වෙන්න ඕනේ එහෙනම් මේ විදිහට ලෝකෝත්තර දේවල් මේ ආයතන අයතුලින් නිෂ්පාදනය කරන්න පුළුවන් නම් එයා ඒකාන්ත වශයෙන්ම මේ භවයේ අවසාන භවයේ කරගන්න උත්මේ එයා ආර්ය කුලයේ බොහොම ඉක්මනට ඉප්පත්තිය ලබනවා. එහෙනම් පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා කියන තථාගත පණිවිඩය අපි වෙනුවෙන් දේශනා කරපු වචනයක් අපගේ නිවන් මාර්ගයක් අපට ලැබිච්ච අවසාන කමඨාණක් වශයෙන් මේක සිතේ නිදාම් කරගත ගනිමු. නැවත නැවත මේක මෙනෙහි කරමු. මේක පුරුදු පුහුණු කරමු. අපේ ප්‍රදේශය මේ ඉන්න තැන සුදුසු ප්‍රදේශයක් කරගනිමු. මේ ඇහෙන පෙනෙන දේවල් හැම එකක්ම සිතන දේවල් දැනෙන දේවල් හැම එකක්ම පින් බවටපත් කරමු. කුසල් බවට පත් කරමු ඕනම අකුසලයක් කුසලයක් කරන්න පුළුවන් සිතෙන් ඉතන එක විතරයි තියෙන්නේ ඕනම පවක් පිනක් කරන්න පුළුවන් ඒක අනිත් පැත්තට ලෝකෝත්තරව ඒක ඊටන්ට විතරයි තියෙන්නේ එහෙනම් චේතනාව මුල් කරගෙන කර්මය ඇදෙනවා එහෙනම් මම අද ඉඳලා චේතනාම් භික්කවේ කම්මං වදාමි කියන ධම්මපදයෙන් උප්පරිම ඵල නෙලනවා සෑම අකුසල මූලයක්ම චේතනාව මුල් කරගෙන ඒක කුසලයේ බවට පත් කරනවා සෑම පාප කර්මයක්ම චේතනාව මුල් කරගෙන පින් කර්මයක් බවට පත් කරනවා. එහෙනම් පුබ්බේච කතපුඤ්ඤතා අත්ත සම්මාපනිදිච්ච කියලා කියනවා. සිත මනාකොට සැකසුරුවම් කර ගැනීම. එහෙනම් මේ සිත මුල් කරගෙන මේ කර්මය ඇදෙනවා. එහෙනම් ඇස කන දිව නාසය සම කියන ආයතන වල කර්ම හැදෙන්නේ සිත මුල් කරගෙන. එහෙනම් මේ ආයතන වල ආයෝජනය කරන්න මේ ප්‍රධානියා සිල් සමාදන් වෙලා ඉන්න ඕනේ. ප්‍රධානියා දුස්සීලයක් නම් ඒ වැඩ කරන සේවකයන්ට එයාගෙන් අනතුරු වෙන්න පුළුවන්, අපවාද වෙන්න පුළුවන්, පඩිනඩි නොලැබෙන්න පුළුවන්. එයා වංචාකාරයෙක් නිසා මේ මිනිසුන්ගේ ශ්‍රමය ඌරාගෙන කන්න පුළුවන්. එහෙනම් අස කන දිව නාසය සම කියන ආයතන පහේම මනාකොට නිස්පාදනය කුසල් නිස්පාදන වෙන්න නම් පින් නිස්පාදනය වෙන්න නම් ඒ ආයතනවල ප්‍රධානම බාරකරු වෙන මේ සිත ඉසලාම ලෝකෝත්තරව කරන්න ඕනේ මේ සිතට උගන්වන්න ඕනේ සද්ධර්මය කියන එක මොකද්ද කියන එක එහෙනම් සිත පිරිසුදු කිරීමේ කටයුත්ත මේ හැම දෙයකම ගොඩාක් වැදගත් අද හිඳලා සිත පිරිසුදු කරන්න ලෝභ දේශ මොහ ඇති වෙනවා නම් ඒක කරෙන් 100න් ගින්න සෑම අවස්ථාවකම සිත අපිරිසිදු වෙන්න දෙන්නපා එයා අපිරිසිදු වෙන්නේ කාර්යවලන් යෙදෙන නිසා එයාට නිතරම භාවනාව දෙන්න, කමඨාන් දෙන්න, සාකච්ඡා දෙන්න, ශ්‍රවණය කරන්න අවස්ථාව දෙන්න. සිත දුස්ය වෙනවා නම්, රාගසිතක් ඇති වෙනවා නම්, දුවගෙන ගිහිල්ලා ධර්මදේශනාවක් දාලවරලා ඒක ශ්‍රවණය කරන්න පැයක් විතර ලෝභයක් ඇති වුණාද? ලෝභයට අදාළ ධර්මදේශනාව ටක් ගාලා අරගෙන ඒක දාලා ශ්‍රවණය කරන්න ලෝභ මායя පරාජයලා අතුරුදාන් වෙනවා. ද්වේෂයක් ඇති වුණාද? මෛත්‍රිය කියන ධර්මයට ටක් ගාලා දාලා ශ්‍රවණය කරන්න පැයක් අන්න බලන්න කැස්සක් එනකොට අපිට කැස්සට බේත් දෙනවා. ඒ පැණියක බිව්වාම කැස්ස අරියනවා. උණ කිව්වාම අපට පැරසිටමෝල් දෙනවා. උණ අරියනවා. බලන්න ඇස් කැක්කුම කිව්වාම ඇස් කැක්කුමට ඒගොල්ලෝ බේත් දෙනවා. බේත් බින්දු දෙකක් දැම්මාම අරියනවා. ඔළුව කැක්කුමයි කිව්වාම තෛලමක් දෙනවා. තෛලම ගාලා ටිකක් අත ගෑවාම අරියනවා. එහෙනම් ඒ ඒ ලෙඩ එනකොට ප්‍රතිකාර කරනවා වාගේ අපගේ ශ්‍රමණ ජීවිතය තුළ ඕනතරම් කෙලෙස් මතුවෙනවා ලෝභ දේශ මොහ රාග ඒ ලෙඩේ ඇති වෙච්ච ගමම දොස්තර මාත්‍යාත් අපිමයි දුකට වෙලා නම් අපට කල්ලතු බේට් ටික දේශනා කළා ඒ බේට් ටික මේකේ තියෙනවා ඇතිවෙච්ච ලෙඩේ මොකද්ද කියලා බලා ගන්න ඒකට අදාළ ධර්මයේ දාලා ඒක ශ්‍රවණය කරන්න පැයක් විතර බලන්න ඒ ලෙඩේ නිට්ටාවට සනීප වෙනවා එහෙනම් උණ ඇති වෙච්ච ගමන් පැනඩෝල් දෙකක් දුන්නාම සනීප වෙනවා නම් द्वේෂය ඇති වෙච්ච ගමන් මෛත්‍රී භාවනාව පිළිබඳ ධර්මදේශනාව පැයක් ඇහුවාම ඒක තුල තියෙන ලෝකෝත්තර කරුණු ප්‍රත්‍යක්ෂ වෙනකොට අවබෝධය වැඩි වෙනකොට 80න් කටයුතු කරපු දේවල් වල 100 පීඨනකොට द्वේෂය අතුරුදාම් වෙනවා රාගය ඇති වෙනකොට විරාගය පිළිබඳ දේශනා කළපෝ ධර්ම දේශනාව දාන්න ඒක ශ්‍රවණය කරන්න ශ්‍රවණය කරනකොට තේරෙනවා මේ ලෝකේ රාගය කියලා එකක් නැහැ රාගය මම හදාගත් එකක් තෘෂ්ණාව භුක්ති විඳින්න මා විසින් නිර්මාණය කරපු එකක් පංචකාමයන් පිනවීමේ ආසාව තමයි මේ රාගය කියලා කියන්නේ එහෙනම් මේ ඇසේ රාගය තියෙනවා කනේ රාගය තියෙනවා මීරි දේවල් අහන්න දිවේ රාගය තියෙනවා රස දේවල් කන්න නාසයේ රාගය තියෙනවා හොඳ සුවඳ දේවල් ස්පර්ශ කරන්න කයේ රාගය තියෙනවා ස්පර්ශයෙන් භුක්ති විඳින්න සිතේ රාගය තියෙනවා මට ඕන විදිහට හිතුවක්කාරකමින් හිතන්න එහෙනම් මේ රාගයේ ਸਰවාංග ප්‍රශ්නයක් මේක එක තැනක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි විරාග ධර්ම දේශනාව තුළින් රාගයේ ස්වභාවය අඳුනා ගන්න ඒක තුළින් රාගයේ රාගයට නිට්ටාවට ප්‍රතිකාර කරලා සනීප කරන්න මේ විදිහට සෑම අවස්ථාවකම තමන්ගේ සිත දුස්ය වෙන අවස්ථා තියෙනවා නම් සිත කැළඹෙන අවස්ථා තියෙනවා නම් වහාම ඒකට අදාළ ධර්මයේ ශ්‍රවණය කරන්න, ඒකට අදාළ සාකච්ඡාවේ යෙදෙන්න, ඒකට අදාළ භාවනාවේ යෙදෙන්න. එනම් Tamanට කැමැති භාවනාවක් කරන්න පුළුවන්, Tamanට කැමැති ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න පුළුවන්, Tamanට තියෙන ප්‍රශ්නය ඕන වෙලාවක සාකච්ඡා කරන්න පුළුවන්. එනම් මේ විදිහට අත්ත සම්මාපනිදිච සම්මා කියලා කියන්නේ ਸਰව ප්‍රකාරයෙන්ම සම්මා දෘෂ්ටියට මේ සිත හදනවා ලෝකෝත්තරව මේ සිත හදනවා එයා ඒ අන්තයට පිළිවෙලට මේ සිත සැකසරුවම් කළාම මේ සිත මුල් කරගෙන මේ ආයතන පයෙම නිස්පාදනය වෙන්නේ පිං විතරයි ඒ විතරක් නෙමෙයි මේ ආයතන පයෙම පිං නිස්පාදනය වෙනවා එයා අපායේ ඉටියත් එයා ස්කාගාරයේ ඉටියත් එයා ඉන්නේ සුදුසු ප්‍රදේශයක බලන්න අපේ සුදුසු ප්‍රදේශයේ තීරණය වෙන්නේ මේ ආයතන අයමතින් ආයතන අය තීරණය වෙන්නේ ඒක තුල තියෙන පින් කුසල් මත මත හතින් එහෙනම් මේ පින් කුසල් වලින් තීරණය වෙන මේ සෑම කාරණාවක්ම නිර්මාණය වෙන්නේ සිත මුල් කරගෙන එහෙනම් සිත සකසනකොට මේ හැම ආයතනෙම නිස්පාදනයේ පින් කුසල් බවටපත් වෙනවා පින් කුසල් නිස්පාදනය වෙන ආයතනත් එක්ක ජීවත් වෙන මේ ජීවියා සුදුසු ප්‍රදේශයක ජීවත් වෙන්නේ වන්නෙක් බවටපත් වෙනවා එහෙනම් මේ කමඨාන අපි මේ මොහොතේ ඉඳලා පුරුදු කරලා අපගේ ආයතන අය සුදුසු නිවන් ප්‍රදේශයක ජීවත් කරවලා ඒ සෑම ආයතනයක් තුලම සෑම තප්පරයක් ගානෙම පින්කුසල් නිස්පාදනය කරන මට්ටම හැදුවොත් ඒ සෑම අවස්ථාවකම ඒකට මුල් වෙන සිත පිරිසිදුව ආයෝජනය කෙරුවොත් අමුද්‍රව්‍ය හොඳයි නම් නිස්පාදනය හොඳයි බලන්න මේ කාර්යාවයක ජීවත් වෙන කෙනෙක් දින හතක්වත් මේ ලෝකයේ පුතුජන මට්ටමින් ඉන්න එයා ඒකාන්ත වශයෙන්ම සෝවාන් මාර්ග ඵලයටපත් වෙනවා අතිදක්ෂයෙක් නම් ඒ දින හත තුල එයා සකු르දාගාමි වෙනවා ගොඩාක් දක්ෂයෙක් නම් එයා අනාගාමි වෙනවා අති ශ්‍රේෂ්ඨ උත්තමයෙක් නම් පෙර භවයේ වැඩ නිමා කරපු කෙනෙක් නම් මේ දින හත ඇති එයාට rahat වෙන්න එහෙනම් අපි හද හිඳලා මේ කාර්තාව යෙදමු පතිරූපදේශ වාසෝච කියන්නේ මගේ යන්ත්‍රයක් මගේ හපලවලට තථාගතයන් වහන්සේ ලියපු යන්ත්‍රයක් මේක සුරයක දාලා කරේ එල්ලා ගමු. මේ සුරේ කාටවත් පේන්නේ මම විතරයි දන්නේ මට යන්ත්‍රයක් මතුරුලා සුරයක් ගැට ගාලා තියෙනවා. ඒක තමයි මට තිබිච්ච හපලය, පංචකාමයන් පිනවන හපලය, ඉපදීමට වැඩ කරන හපලය, නැවත නැවත සසර දුක විඳීමේ හපලය. ඒ හපලයට භාග්‍යතුන් වහන්සේ සූත්‍රයක් දේශනා කළා, මන්ත්‍රයක් දේශනා කරලා සුරයක් අදුවා. ඒ සුරේ තින්නේ පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මාපනිදිච ඒතං මංගල මුත්තමං මේ සොරේ අපේ කරේ එල්ලා ගනිමු මේ සොරේ අපේ අතේ බැඳගමු මේ යන්ත්‍රේ මතු කරපු මතුරපු සූත්‍රයේ තියෙනකන් මේ යන්ත්‍රයේ තියෙනකන් කවදාවත් අපට මේ ලෝකේ උත්පත්තියක් ලැබෙන්නේ එහෙනම් අදහිඳලා අපි මේ කමඨාන වඩමු මේ සූත්‍රය අපගේ නිවන් පණිවිඩය අපගේ භාෂාව අපගේ චර්යාව අපගේ පෙනීම අපගේ ශ්‍රවණය අපගේ ශබ්දය අපගේ චර්යාව අපගේ සිතවිල්ල එනම් මේකෙන් තොර ජීවිතයක් අපට නොවේවා පතිරූපදේශ තමයි මගේ දර්ශනය පතිරූපදේශය තමයි මගේ ශ්‍රවණය මේක තමයි මගේ සිතවිල්ල මේක තමයි මගේ චර්යාව එනම් බලන්න පතිරූපදේශ වාසෝච්ච පුබ්බේච්ච කතපුඤ්ඤතා අත්ත සම්මාපනිදිච ඒතම් මංගල මුත්තමන් කියන ගාතාව අද මිනිසෙක් බවට පත් වුණා සම්පූර්ණ චරිතයක් බවට පත් වුණා ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වුණා අරියත් බෝධියට පාරමිතා පුරන බෝධිසත්වෙක් බවට පත් වුණා. එහෙනම් මේ ගාතාවල් සාමාන්‍ය ගාථා නෙමෙයි තථාගතයන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පුරලා ඒ මාබෝසතාණන් වහන්සේගේ අත්දැකීම් මේ දේශනා කරන්නේ උන්වහන්සේ පුරපු සියලෝම ගුණධර්ම අන්තර්ගත කරලා මේ ලෝක සත්‍යයට මහා කරුණාවයි මේ දේශනා කරන්නේ එහෙනම් අපගේ ජීවිතවල කිසිම මොහතක අකටයුත්ත කරගන්න එපා කිසිම මොහතක අකුසල කර්ම පාප කර්ම නිෂ්පාදනය කරන්නට එපා කිසිම මොහතක පෙර පව් පාල කරගන්න එපා මේ සුදුසු ප්‍රදේශයක වාසය කරන කමඨාන සෑම තප්පරයකම පාවිච්චි කරන්න සෑම මොහතකම මේ ධර්මා දේශනාව තුළ සැකසෙන්න ඇසිරෙන්න මේ සිත අපිට ඕනෑ විදිහට අසිරවල බෑ නිවනට ඕනෑ විදිහට අසිරවන්න ඕනේ මේ පංචකාමයන් අපට ඕනෑ විදිහට පිනවලා බෑ ලෝකෝත්තරව පිනවන්න ඕනේ එහෙනම් ධර්මකාරණා දකින්න මේ ඇස පුරුදු කරන්න ධර්මකාරණා නිතරම ශ්‍රවණය කරන්න කන පුරුදු කරන්න දාම් කාරණා පමණ කතා කරන්න කට පුරුදු කරන්න ධර්මචර්යාවේ ඇසිරෙන්න මේ කය පුරුදු කරන්න ලෝකෝත්තර දේවල් පමණක් සිතන්න සිත පුරුදු කරන්න එහෙනම් අපිට තියෙන්නේ ජීවිත කාලෙම පුරුදු කරන්න සෑම මොහොතක් තුලම අපේ අඩුපාඩු හදාගෙන තථාගතයන් වහන්සේගේ සෙවණැල්ලේ උන්වහන්සේගේ සුළඟිල් අදා අල්ලාගෙන රාහුල ඒ මා තෙරුන් වහන්සේ ගියා වාගේ ඒ රාහත් උත්තමයා තථාගතයන් වහන්සේගේ සුළඟිල් අල්ලාගෙන ගියා වාගේ අපගේ ජීවිතවලත් තථාගතයන් වහන්සේගේ සුළඟිල් අල්ලාගෙන උන්වහන්සේත් එක්ක ගමන් ගමු ඒ මහා බෝසතාණන් වහන්සේ තමයි මේ දේශනා කරන ධර්මය. ඒ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ තමයි මේකේ අන්තර්ගත වෙච්ච කමඨාන් ධර්මය. එහෙනම් මේ ධර්මයේ තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ සුලංගිල්ල තලින් අල්ලා ගන්න, උන්වහන්සේත් එක්ක ගමන් කරන්න, උන්වහන්සේගේ සෙවණැල්ලෙන් පිටත් නොවන්න, එසේ වුණොත් මායя ආක්‍රමණය කරනවා. එහෙනම් සෑම මොහොතක් තුළම අපගේ සිතවිල්ල තථාගතයන් වහන්සේ පිළිබඳව වේවා සෑම මොහොතකම අපේ චර්යාව තථාගතයන් වහන්සේගේ සද්ධර්මානුකූල වේවා අපගේ සෑම කටයුත්තක්ම නිවන් මාර්ගය තුල නිරත වේවා කියනක අදිස්ථාන කරගෙන මේ මොහොතේ ඉඳලා පතිරූපදේශ වාසෝච පුබ්බේචකත පුඤ්ඤතා අත්ත සමාපනිදිච ඒතම් මංගල මුත්තමන් මේක මගේ නිවන් මාර්ගය මගේ සූත්‍රය මගේ අපලවලට දේශනා කරපු යන්ත්‍රය මේක තමයි මං ජප කරන ජීවිත කාලෙම මං කැමැතිම මන්ත්‍රය කියලා නැවත නැවත මේක මතු කරමු නැවත නැවත මේ මන්ත්‍රය ජප කරමු අපගේ ජීවිත කාලය පුරා වුණාම මේක අපේ සිත්වල නිදන්ගත වෙච්ච මාණිකයක් වෙලා මේ ජීවිත කාලය තුල අපගේ අඩුපාඩු හැදිලා අපි සම්පූර්ණම කෙලෙස් වලින් නිරෝධ වෙලා අරියත් බෝධියටපත් වෙලා අපගේ මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස ඒකාන්ත වශයෙන්ම මේ ගාථා රත්නයේ මේ කමඨාන හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න. අපි සියලු දෙනාම එකතු වෙලා මේ මාමංගල සූත්‍රයේ පළවෙනි ගාතාවයි දෙවෙනි ගාතාවයි සජ්ජායනා කරමු.